බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං චින්තෙන්තෝ උන්මාදස්ස විඝාතස්ස භාගී. මේ මාතෘකාව ගැන යමෙක් හිතන්න ගියොත් මානසික වික්ෂිප්ත භාවයටපත් වෙනවා. ඒ තමයි නමක් ගමක් ඇඩ්‍රස් එකක් නැති කර්මය කියන අධ්‍යක්ෂකවරයා බණ කියන මගේ පිටිපස්සේ ඕගොල්ලෝ හැම කෙනෙකුගේම පිටිපස්සේ ඉඳගෙන අපි හැම කෙනෙකුවම අධ්‍යක්ෂණය කරන කෙනා තමයි කවුද? කර්මය. අපි දන්නේ නැහැ. අපි දැනගන්න ඕන දේ තමයි මේ මොහොතේ දැන් ඕගොල්ලෝ බලන්න ඔරලෝසුවක් දිහා. ඔරලෝසුව දිහා බැලුවාම ඕගොල්ලන්ට තේරෙන්න ඕන වර්තමානයේ කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. අනාගතය කියලා එකක් තියෙනවද? එහෙම එකකුත් නැහැ. ඔය කටුව දිහා තප්පර කට්ට එක තැනකින් තව තැනකට පැනපු ගමන් ඕ අතීතනේ ඒක. ගියා ඉවරයි. අනාගතය කියලා කිය කිව්වට අනාගතේ හැම වෙලාවෙම වෙන්නේ වර්තමානයේ අනාගතේ වෙනස් වෙන එක වෙන්නේ. ඒ නිසා අපි හිතන් හිටියට ලෝකේ හිතන් හින්න දේවල් ඇත්ත දේවල් නොවන බව මතක තියාගන්න. ඒ නිසා උදෑසන 6 ඉඳලා දහවල් 12 වෙනකන් හිටපු විදිහට අනුව තමයි 12 ඉඳලා හවස 6 වෙනකන් ඉන්න වෙන්නේ. ඒකයි පිළිවෙල. ඒ නිසා සසර කර්ම කියන ඒවා විවිධ ක්‍රම වලින් රැස් වෙනවා. අපි දන්නේ නැහැ. හිතන්න කතා කරන වචන තියෙනව නේද ඕගොල්ලෝ? ඕගොල්ලෝ හිතනවද මේ කතා කරන වචන වලින් බලගත් කර්ම නිෂ්පාදනය කරන්න පුළුවන් මේ වචනයකින්. අපි ওই සමහර වෙලාවට සමහර අයට කේන්ති ගියාම සැර වචන කතා කරනවනේ. ඔය සත්තුන්ගේ නම් කියනව නේද? දැන් අපි ඔය හරක කියන සතා බොහොම හොඳ සතෙක්. හැබැයි අපිට කේන්ති ගියාම අපි කියනවා මේ ඔය කේන්ති ගියාපු අය කියනවා හරකෙක් වගේ කියලා කියනවා. එහෙම කියනවනේ. ඒ සත්තුන්ගේ නම් දැන් බූරුවා කියන සතා සතෙක් එයා. හැබැයි එයාගේ නම මිනිස්සෙකුට දැම්මොත් එහෙම වැරදි අදහසක් එන්නේ. ඉතින් ඒ කේන්ති ගියාම අපි විවිධ සත්තුන්ගේ නම් කියලා විවිධයට ආමන්ත්‍රණය කරනවා. සමහර වෙලාවල් වලට ඔය වචන ක්‍රියාබවට බලගත්ු කර්ම බවට සංසාරේපත් වෙන බව අපි මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ඇමතිවරයෙක් හිටියා වස්සකාරක කියලා. වස්සකාරක කියලා කියන්නේ මාන්නක්කාර ඇමතිවරයෙක්. කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ දවසක් වස්සකාරක ඇමතිතුමා දැක්ක ගිජ්ජකූට පර්වත මුදුනේ ඉඳලා මහා කච්චායන මහරහතන් වහන්සේ බොහොම ශාන්ත ගමනින් පහළට වැඩම කරන රන්වන් පාට ශරීරයක්. දැන් මේක දැකලා දුර තියාම වස්සකාරක කිව්වා මොකද කිව්වේ? මොකෙද්ද අර වඳුරෙක් වගේ එකේ පහළට බහින්නේ කියලා කිව්වා. දැන් මේ වඳුරෙක් වගේ කිව්වේ කාටද? රහතන් වහන්සේ කෙනෙකුට. ආර්යයන් වහන්සේ කෙනෙකුට. වඳුරෙක් වගේ කියලා කිව්වා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වේළුවනාරාමේ උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ දිව්‍ය සෝත්‍රයට මේක ඇහුණා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා මහණෙනි වස්සකාරක අද නරක වැඩක් කරගත්තා. ඒ මොකද්ද ආර්යයන් වහන්සේ නමකට වඳුරෙක් වගේ කිව්වා. වස්සකාරක අද කලවර වැටෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේගෙන් සමාව ගත්තේ නැති වුනොත් වස්සකාරක මැරිලා මේ වේළුවනාරාමේ වඳුරෙක් වෙලා උපදිනවා කියලා කිව්වා. එතන කිය වස්සකාරකගේ සේවකයෙක් හිටියද සේවකයට මේක ඇහිච්ච පාර මොකද කියලා අනිකට ගිහිල්ලා කිව්වා වස්සකාරකට බලන්නකෝ එමුතුමුනි ඔබ ආද මෙහෙම කිව්වා කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වා වඳුරෙක් වෙලා උපදිනවා. ඒ නිසා ඔය අද කලවර වැටෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේගෙන් සමාව ගන්න කිව්වා. නැත්තම් වඳුරෙක් වෙයි කිව්වා. දැන් වස්සකාරක කියලා කියන්නේ මාන්නක්කාරයි. වස්සකාරක මොකද කිව්වේ? මම මේ එක එක්කෙනාගෙන් සමාව ගන්නෙ නෑ මම මොකටද එක එක්කෙනාගෙන් සමාව ගන්නෙ. ඒ නිසා මම කාගෙන්වත් සමාව ගන්නෙ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ සමහර දේවල් දේශනා කරනකොට ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා වෙනත් ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව බුදුවරු යමක් දේශනා කරන්නේ දස බල ඥානවල පිහිටලා. අතීත අනාගත වර්තමාන ඥානය බුදුවරුන්ට තියෙනවා. කර්මය හරියටම කියන්න පුළුවන්. සත්‍යයාගේ චුතිය හරියටම කියන්න පුළුවන්. උත්පත්තිය හරියටම කියන්න පුළුවන්. බුදුවරුන්ට විතරයි. වෙන මේ විශ්වයේ කිසිම කෙනෙකුට ඒ ඥානය පිළිතරණම් නෑ. බුදු කෙනෙකුට විතරමයි සසර පුරන ලද පාරමී බලයේ ශක්තියෙන් හරියට මේ දේවල් කියන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා වස්සකාරක කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළොත් ඒකේ ආකාරයෙන්ම සිද්ධ වෙනවනේ. දැන් මං වඳුරෙක් වුණොත් මට කන්න පළතුරු ඕනේ. ඒ නිසා සේවකයෝ ඔක්කොටම ගිහින් කිව්වා වේළුවනාරාමේ පුරාම ගිහිල්ලා පළතුරු හිටවන්න කියලා කිව්වා. දැන් ඉතින් මේ සේවකයෝ ටික ගිහලා තන තන තන තන පළතුරු හිටවන්න ගත්තා. කාලය ගත වුණා. හොඳට මතක තියාගන්න කෙනෙක් මැරෙනකොට මතක් වෙන්නේ මොකද්ද? හිතට වැදිච්ච පිංකම. ඇඟට දැනෙච්ච පිංකම් එකක්වත් මතක් වෙන්නේ නැහැ. හිතන්න පහන් 5000ක් පත්තු කරනවා. ඇඟට දැනෙනවනේ. හැබැයි එක පහනක් පත්තු කරනවා ශ්‍රද්ධාවෙන් බුදු ගුණ ගායනා කර කරනේ ඒක කොහෙටද වදින්නේ හිතේ තැම්පත් වෙනවා ඒක අර පහම් 5000 පත්තු කරද්දී සමහර විට මාන්නයක් එන්න පුළුවන් මේක පත්තු කරගන්න ඕනේ ගාන ඉක්මනට ප්‍රෑ හත වෙන්න ඉස්සෙල්ලා පත්තු කරගන්න ඕනේ වැහි වහී කියලා බය වැස්සට බැන බැන හුලඟක් ආවොත් හුලඟටත් බැන බැන තමයි පහන් ටික පත්තු කරන්නේ. එතකොට ඒක ඇඟට දැනෙන පින්කමක් වුණාට හිතට වදින්නේ හිතට වදින ප්‍රමාණය අඩුයි. ඒ නිසා කෙනෙක් මරණාසන්න මොහොත සිද්ධ වෙනකොට අවසාන චේතනාව ගැන අපි ඕන තරම් දේශනවලදී අහලා තියෙනවා. ඉතින් වස්සකාරකට එකපාර්ට්ටම සීවුනේ මොකද්ද මේ වඳුර කීපේ? කර්මය කර්ම නිමිති ගති නිමිති පහළනවා ත්‍ෘතිය ප්‍රතිසන්දී වේලවනාරාමේ බැන්දිරියකගේ කුසේ දැන් වඳුරු පැටියෙක් වෙලා එහෙට මෙහෙට පැන පැන පැන පැන ඉන්නවා වස්සකාරක කියලා කතා කෑ ගහපු ගමන් පැනගෙන පැනගෙන ළඟට එන්න ගන්නවා දැන් ඕගොල්ලන්ට තේරෙනවද වචනයක් කළ හදියක් දැන් අපි කී දෙනෙකුට හරකෙක් වගේ කියලා ඇත්ද අපේ ජීවිතේ කී දෙනෙකුට සත්තුන්ගේ නම් දාලාදනේ? දැන් බලන්න ජීවිතේ ඕවා කර්ම බවට පත් වුණොත් මොකද වෙන්නේ? මේ ධර්මයට අනුව. ඒ නිසා හොඳට අපි මතක තියාගන්න ඕන කතා කරන වචන යම් දවසකදී කර්ම බවට පත් වෙනවා. ඒ නිසා බොහෝම ඉවසිල්ලෙන් කල්පනාවෙන් යම්කිසි වචනයක් කියනවා නම් හොඳට හිතලා හොඳට කල්පනා කරලා විමසලා තමයි මේ වචන කියන්න ඕන මරණාසන්න මොහොතදී මතක් වුණොත් ඒවා කර්මයක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අපි සමහර දේවල් නිකන් කියනවා නේද? වැඩි හිතට ගන්න නැතුව කියන්නේ මේ. විහිළුවට සමහර අයට කියනවා. හිතට ගන්නේ නැතුව. කියන දේවල් කර්ම බවට පත් වෙනවා. ඉස්සර කාලේ දෙන්නෙක් හිටියා තරුණ ජෝඩුවක්. ගෑනු ළමයයි පිරිමි ළමයයි. දැන් මේ දෙන්නට උමනාවක් ඇති වුණා ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩම්මලා දානයක් පූජා කරන්න ඕනා කියලා සිතුවිල්ලක් පහළ වෙතින් ස්වාමීන් වහන්සේලා දෙනම වඩම්මලා බොහොම ලස්සනට දානමය වැඩ කටයුතු කරලා වැඳලා ප්‍රාර්ථනා කරා අපි දෙදෙනාටත් යම් භවයකදී මේ වගේම ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරලා ස්වාමින් වහන්සේලා දෙනම වැඩම කරන්න හදනකොට එක ස්වාමින් වහන්සේ කෙනෙක් ලෙස්සලා වැටෙන්න ගියා. එහෙම ලෙස්සලා වැටෙන්න හදනකොටම තව ස්වාමින් වහන්සේ කෙනෙක් මොකද කරේ අත දාලා අල්ලගත්තා. ශනිකව අල්ලගත්තා. ඉතින් එහෙම මේ සිදුවීම වෙනකොට අර දාන දීපු දෙන්න තරුණයි. තරුණකමට අර ගෑනු ළමයාට මොකද්ද එක පාරටම කියවුනා වචනයක් නිකම්ම අර හාමුදුරුවෝත් හරියට සර්කස් කාරයෙක් වගේ කියලා නිකං කියවුනා. නිකමට කිව්වේ හිතලා නෙමෙයි නිකමට අපිටත් උහුම කියවෙන දෙතන් තියෙනවා. ඒ වෙලාවේදී එතන පිරිමි ළමයි හිටියා. ඒ පිරිමි ළමයා වචනයක් කිව්වේ නැහැ. මොකද්ද කළේ? හ්ම් කියලා කිව්වා. දැන් ඔය සමහර තැන් තියෙනවා කවුරු හරි කාට හරි බනිනව නේද? හොඳටම බනිනවා. හිතන්නකෝ විනාඩි 20ක් බනිනවා කියලා. අපි මේ බයින එක හොඳට අහගෙන ඉන්නවා. හොඳට අහගෙන ඉලා අන්තිමට හ්ම් කියලා කියනවා. හොඳට මතක තියාගන්න අන්තිමට හ්ම් කියපු ගමන් අර බැනපු විනාඩි 20 පාප කර්මය තමන්ගේ account එකට හේමම වැටෙනවා. හ්ම් කියන්නේ විතරයි වනේ. දැන් අපි හිතනවානේ අපි නම් බැන්නේ නෑ මං ඔය බයින එක අහන් ඉඳලා අන්තිමට හ්ම් කිව්වා විතරයි බය වෙන්න දෙයක් නෑ මට නම් මුකුත් වෙන එකක් නෑ කියලා හිතනවනේ නෑ නෑ නෑ. හ්ම් කියනකොට මොකද වෙන්නේ? අරයා බැනපු විනාඩි 20ම අපි අනුමත කරලා හ්ම් එකෙන් අනුමත වෙනවා. අර ළමයා හම් කිව්වා ඉතින්. මේක මේ මහා බලගත්ු කර්මයක් නෙමෙයි. මොකද උනේ මැරෙනකොට මේ ළමයාට ඕක මතක් වුණා. ඉතින් ගිහලා සර්කස් ස්කූලයක ඉපදුණා. නරක තැනක් නෙමෙයිනේ සර්කස් කුලයක් කියලා කියන්නේ. හොඳ ගතියක්. ඉතින් මොකද දැන් මේ ගෑනල මේ කරන්නේ දැන් මේ කාරණම් ගහනවා කඹ උඩින් යනවා ඉනිමන් තියනවා ගිනි වලලු වලින් පනිනවා මහා දවසක් ඔන්න මහා සර්කස් සංදර්ශනයක් අර කොළුවා ගිහිල්ලා ඉපදුනා සිටුකුලේක. මොකද හ්ම් කියලා විතරනේ කිව්වේ. දැන් මහ විශාල සර්කස් සංදර්ශනයක්. දැන් මේක බලන්ද අර කොළුවත් ආවා. ආවට පස්සේ අර ගෑන් ළමයා දැන් කරණම් ගහනවා උඩ යනවා. මේ ගෑන් ළමයා දිහා බලාගෙන ඉඳලා පිළිබඳ සිතක් ඇති වුණා. යාළුණා. යාළු වෙලා මොකද කරේ? දැන් මේ කොළුවත් සර්කස් වලට උදව් කරනවා. ඉනිමන් තියනවා, ගිනි වලලු හදනවා. ඇයි ඒ? ඔයගලන්ට මතකයිනේ හුම් කිව්වනේ අතන නේද? බලන්න කර්මය ආපු හැටි. ඒකයි මං කිව්වේ හුම් කියප ගමන් සමහර කර්ම පැටලෙනවා. ඒකනේ ධර්මයේ තියෙන කුඩා වර්ධේ පවා බය දකින්න කියලා. දැන් ඕ පුංචි වැරදි වල බය දකින්න නැති අය තමයි වැරදි වැඩ ගොඩක් කරන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මම ඉතින් පින්කනුත් කරනවනේ. ඒ නිසා ඉතින් මේක මොකද ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා කිව්වට වැරදි වැරද්දේ පුංචිද ලොකුද මහත්කමක් නැහැ මරණාසන්න මොහොතේ මතක් වුණොත් ඒක මහ විශාල විපාකයක් වෙනවා. පින්කනුත් එහෙමයි හැබැයි. පින්කම පුංචි එකක් වෙන්න පුළුවන්. දැන් ওই විමානවත්වයේ තියෙන මුගලන් මහරහතන් වහන්සේ විමාන වලට වැඩම කරලා සමහර දිව්‍යාංගනාවන්ගෙන් අහනවා මෙච්චර යසීසු භාග්‍ය ලබන්න ඔබ මොකද්ද කරපු පින්කම්? ඉතින් දිව්‍යාංගනාව කියන්නේ මොකද්ද? අනේ ස්වාමීනි මම මේ කැකිරි ගෙඩියක් පූජා කරලා. මෙච්චර මේ සම්පත් ලැබිලා තියෙන මොකෙන්ද? කැකිරි ගෙඩියක් දීලා. දැන් ওই විමාන වස්තුවේ තියෙන පළවෙනි පීඨ වස්තුව කියලා. ඒක දිව්‍යාංගනාවක් ඉන්නවා යන යන තැනට පුටුවක්. පුටුවක් එනවා. ගිහිලා වාඩිලා සිතන සිතන දේ පුටුවේ වාඩිවම ලැබෙනවා. ඔය නාවා කියලා විමාන වත්තුවක් තියෙනවා විශාල යානාවල්. අදි දැන් අය අපි දැන් අපිට ඕවා සංසන්දනය කරන්න බෑ. නමුත් ලෝකේ දියුණු රටවල් වල මිල අධික වාහන තියෙනව නේද? ඒත් ඒ මේ මනුෂ්‍ය ලෝකේ මං කියන්නේ. නමුත් දිව්‍ය ලෝකවල ඒ යානාවල් යන යන තැන්ට යානාව ඉබේ එනවා. ඉතින් අර දිව්‍යාංගනාවේ විමානයේ ඉන්න දිව්‍යාංගනාවන්ගෙන් අහලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ මේ මේ තරම් සෞභාග්‍යයක් මේ තරම් යසීසුර ලැබෙන්න ඔබ කළ පින්කම මොකද්ද? අනේ ආර්යයන් වහන්සේ මම මනුස්ස ලෝකයේදී ධර්ම දේශනා කරන්න ස්වාමීන් වහන්සේ නමකට ආසනයක් හැදුවා. ආසනයක් කියලා කියන්නේ මේ අද කාලේ තියෙන වගේ රාජාසන වගේ නෙමෙයි පුංචි ගහක් යට ඈ මොකක් හරි පොල් අතු ටිකක් නමලා කොළ ටිකක් අතුරලා පුංචි ආසනයක් හදලා දීලා තියෙනවා දැක්කද පින්කම පුංචි ඉතින් ඒක නිසයි මම කිව්වේ මේවා සමහර දේවල් කර්ම බවට පත් වෙනවා නිකන් කිව්වත් එකයි ඒ වගේම ඕගොල්ලෝ ඉගෙන ගන්න සමහර කර්ම තියෙනවා සසර පුරුදු බවටපත් වෙනවා. ওই බොරු කියන්න පුරුදු වෙච්ච අය බලන්න කට ඇරියොත් කියන්නේ බොරු. එක බොරුවක් කියාගේ ඒක වුණොත් තව එකක් තව එකක්. අඳුරගන්න බෑ මෙයා බොරුවක් කියනවා කියලා. පුරුදු නැති කෙනා කියන්න ගත්තොත් වෙවුලනවා, උඩ බලනවා, බිම් බලනවා, වචන පැටලෙනවා. පුරුදු වෙච්ච කෙනා ෂෝක් එකට එක බොරුවක් කියනකොට ඒක වැහෙනකොට තව එකක් කියනවා. තව එකක් කියනවා. හොරකම් කරන්න පුරුදු වුණොත් කොච්චර දේවල් ලැබුණත් හොරකම් කරන්නමයි හිත. දැන් ඕගොල්ලෝ හිතනවාද ලංකාවේ වැඩිපුරම හොරකම් කරන්නේ තියෙන මිනිස්සුද නැති මිනිස්සුද? ඈ තියෙන තියෙන අය තියෙන අය තියෙන අය. ඔය සමහර රට පාලනය කරන අය එහෙම අපි අහලා තියෙන්නේ හොරකම් කරනවා කියලානේ. නැති බැරිකමටද නෑ ඇයි සසර හොරකම් කරලා මොනතරම් සල්ලි හම්බුණත් හිතම හොරකම් කරන්නමයි නිකන් ඒගොල්ලන්ට දෙයක් හොරකම් කරලා ගත්තාම හරි සතුටුයි ධාර්මික උපයාලා ගන්න දෙයි සතුට නේද ඉංගලන්තේ අර ඔයගොල්ලෝ අහලා තියෙයි එක රාජකුමාරයෙක් ඉන්නවලු නේද හොරකම් කරනවලු වීථි සංචාරය කරනකොට කඩේ සාප්පුව ගලින බඩුවක් මුට්ටුවක් අතර ගත්තොත් සංගාල සාක්කු දාගන්න. පිටිපස්සෙන් දෙන්නේ යනවල ඒවා අලාභ ගෙවන්න. නැත්තම් ලැජ්ජයිනේ වැඩි. ඉතින් මොකද මේ වෙලාව තියෙන්නේ හොරකම් කර. මත් වතුර බොන්න පුරුදුනොත් මොකද වෙන්නේ? කොහේ ඉපදුනත් බොන්නම තමයි හැබ්බැහි වෙන්නේ. ඒ නිසා සමහර කර්ම තියෙනවා හොඳට මතක තියාගන්න පුරුදු බවට. පුරුද්ද කොහොමද කියලා කියනවා නම් රහත් භාවයටපත් උනත් සමහර පුරුදු එනවා බුදුවරුන්ට හැර. ඒවට කියන්නේ වාසනා දෝෂ කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයක රහතන් වහන්සේ නමක් හිටියා පිලින්ද වච්ච කියලා. දෙවියන්ට ප්‍රියයි. රහතන් වහන්සේගේ අඩුපාඩුවක් තිබ්බා. මොකද්ද? කට හොඳ නැහැ. කට සෞත්තුයි. ඔක්කොටම නරක පහත් වචන වලින් කතා කරනවා. දවසක් මොකද උනේ? එක මිනිහෙක් උදේ පාන්දර තිප්පිලි බෑග් එකක් අරගෙන පාන්සල ඉස්සරහින් ගියා. යනකොට මැව්වා ඈ බොල වසලයෝ. ඔය මල්ලේ මොනවද කියලා. ඉතින් අර මිනිහට කේන්ති ගියානේ. කේන්ති ගියේ බාරකෝ මේක මේ මී බෙටි තියෙන්නේ කිව්වා. ආ මී බෙටි. එහෙනම් ඒකත් එහෙමම වේවා කියලා ප්‍රාර්ථනා කරා. ගෙදර ගිහිල්ලා මල්ල ඇරලා බලනකොට මල්ල පුරාම මී බෙටි. හරි පටලැවිල්ල හාමුදුරන්ට බොරු කියලා කරගත්ත වෙලක් කියලා ආයි මල් අරගෙන ආපහු ඒ විදිහටම ආවනේ. ඉතින් මේ කතා බලන්න රහත් භාවයටපත් උනත් මොකද උනේ සංසාරේ කරපු දේවල් පුරුදු විදිහට එන්න ගත්තනේ. ඒ නිසායි මම කිව්වේ සමහර කර්ම තියෙනවා ඒවා සසර පුරුදු බවටපත් වෙනවා. දැන් අපිට මේක විනිශ්චය අපි ළඟ නරක පුරුද්දක් නරක ගතියක් දැන් අපි ළඟ අපි ළඟ ද්වේෂය තියෙනවා තරහව තියෙනවා දැඩි ඊර්ෂ්‍යාව හිතේ තියෙනවා එහෙනම් ඒවා අපිම කල්පනා කරලා මේ ජීවිතේදීම අයින් කරලා දාන්න ඕනේ කර්ම සසරට ගෙනියන්න තියාගන්න එපා දැන් ඔය සමහර අය වෛරක්කාරයෝ හදා ගන්නෝනේ තරහකාරයෝ හදා ගන්නවා නඩු කියන්න යනවා රාන්දු සරුවල් කරන්න යනවා විවිධ පැතිවලට මුදල් දීලා උනෙක් කරදර කරන්න යනවා සසර වෛරක්කාරයෙක් වුණොත් මොකද වෙන්නේ එයා ගිහිල්ලා උපදිනවා පොළොන්නරුවේ මෙයා උපදිනවා මාතර කොයි උපදුනත් හොයාගෙන ඇවිල්ලා ඔළුවට පොරෝකින් හරි ගමන්නේ ගහලා සසර වෛරක්කාරයෙක් ඒ නිසා සසර නසන මේ කර්ම කිසි කෙනෙක් නිෂ්පාදනය කරගන්න රැස් කරන්නට අවශ්‍ය කරන්නේ නැති බව අපි හැමෝම මතක තියාගන්න ඕනේ. එතකොට මම කිව්වා සමහර කර්ම පුංචි දේවල් වෙන්න පුළුවන්. පුංචි කර්මයක් නේද? දැන් ඔන්න ඉස්සර කාලේ හිටියා එක දුප්පත් මිනිසෙක්. ඒ මිනිසයාට කන්න දෙයක් නැහැ. ඉතින් මේ මිනිසයා ජීවත් උනේ පන්සලේ දානශාලාවේ ඉතුරු වෙච්ච ඉඳුල් ටික තමයි කෑමට ගන්නේ. දවසක් ඔන්න වේලාස්සනම දානෙත් ඉවරයි ඔක්කොම වැඩ කටයුතු ටික ඉවරයි දැන්. ඉතින් මේ මිනිස්යාට උදේ කන්නත් නෑ ඉන්නව ඉන්නව මොකුත් නෑ බත් ඇටයක්වත් නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක දැක්කා. දැකලා මොකද කරේ? මේ මේසි උඩ තිබුණා කෝප් එක එල කිරි ටිකක් ඉතුරු වෙච්ච. අර මිනිස්යා බඩගින්න නිසා මොකද කරේ? හේම අරගෙන යාගෙතේ පොල් කටුවක් තිබ්බ පොල් කටුවට හැල්ලුවා. අර මිනිස්සයා බොහොම සන්තෝෂෙන් මේක අරගෙන ගියා. ගිල ගහක් හේවණක් බල්ලා වාඩි වුණා. වාඩිලා මේක බොණ්ඩ හදනකොට මොකද උනේ? රහතන් වහන්සේ කෙනෙක් පින්න පාතේ වැඩිනවා. ඒ කවුද? බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක 이르දිමුතුන් අතර අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ. දැක්ක ආර්යයන් වහන්සේ කෙනෙක් කිසි දෙයක් දෙන්න නැහැ. අතේ පොල් කට්ට පොල් කට්ටේල කිරි අපිරිසිදුයි කට ගහපුවා ආර්යයන් වහන්සේ කෙනෙකුට කට ගහපු දෑ පූජා කිරීම නොසුදුසුයි කියලා මොකද කරේ මෙයා ඈතට මාර්ගයෙන් අයින් වුණා මෙයා ඈතට යන්න යන්න යන්න යන්න යන්න මුන්වහන්සේ පාත්‍රය අරගෙන මෙයාට දික් කරා. හරි පුදුමෙන් පුදුමයටපත් වුණා. මේනම් මං වෙනුවෙන්මයි එන්නත්තේ කියලා දෙපාරක් හිතුවේ නෑ. පොල් කට්ටේ තියෙන එලකිරිට ගිහේම පාත්‍රයට හැලුවා. උන්වහන්සේ දෝතින් පාත්‍රය අරගෙන අර මිනිහයට පේන්නම ගහකට වාඩි වෙලා ඒ ටික වැළඳුවා. දැන් අර දුප්පත් මිනිහයට හරීම සන්තෝෂයි. බඩගින්න නැති වුණා. දැන් අදටත් එහෙම නේද හිතේ සතුට තියෙනව නම් බඩගින්න තියෙනවද? බඩගින්නේ නැහැ. අර උදේ ඉඳලා බත්තටයක්වත් නැතුව හිටු මිනිහයාගේ තිබිච්ච දැඩි කුසගින්න අර දර්ශනයෙන් ඒ වෙලෙම අතුරු දහන් වෙලා ගියා. මොකද කළේ? ගත්ත අත් දෙක නලලට. මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරන මාර්ගය දිහා එකහෙලාම බලාගෙන හිටියා. උන්වහන්සේ නොබෙනී යනකම් අත් දෙක නලලින් අහකට ගත්තේ නෑ. දවසක් යනකම් මත් දෙක නල්ලින් අහකට ගත්තේ නෑ. දවස් දෙක තුනක් හතරක් නෙමේ සතියක් යනකම් මේ මිනිසයා අත් දෙක නලල තියාගෙන උන්වහන්සේ වැඩම කරපු මාර්ගය දිහා බලාගෙන සාදුකාර දෙදී හිටියා. බලන්න මොනතරම් ශ්‍රද්ධාවක් තියෙන්නේ නැද්ද කියලා සතියක් යනකම් අත් දෙක නලලට තියාගෙන මේ පුංචි එලකිරි ටික පන්සලේ දානශාලාවෙන් හම්බෙච්ච ටික හිත පිරිසිදු කරගෙන පාස්තරයට බෙදුවා. ඒ විතරක් නෙමෙයි ඒ ගැන නැවත නැවත නැවත නැවත සතියක් හිතුවා. ප්‍රතිඵලය මැරෙනකොට මතක් වුණේ හෙල කිරි ටික. දැන් ওই ටික ওই මිනිසයා ගහක් ඇතුළට ගිහලා හොඳට බඩ පිරෙන්න බිව්වනම් මොකද වෙන්නේ? මතක් වෙනවද? සතුටුද? සතුටක් නැහැ. ඉතින් මොකද උනේ කර්ම කර්ම නිමිති ගත නිමිති හරහා චුතිය ප්‍රතිසන්දියෙන් දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් වෙලා ඕපපාතික වුණා. ඕපපාතික වෙනකොට වටේටම දිව්‍යාංගනාව 500ක් වට කරගෙන බැලුවා මොකද එකපාරටම දුග්ගියෙක් වුමම දෙවියෙක් වුණේ කොහොමද? බැලින්නම් ආර්යයන් වහන්සේට දුන් එලකිරි ටිකේ 이르දියෙන් වැඩම කරා උන්වහන්සේගේ කුටිය ළඟට. 이르දියෙන් ගිහිල්ලා පාදස්පර්ශය කරලා වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි දුගියෙක් වූ මම දෙවියෙක් බවට පත්වුනේ ඔබ වහන්සේට දුන් එලකිරි ටිකේ. මෙතෙන් පටන් දිව්‍ය භවයෙන් චුත වෙනකන් පිවිතුරු භ්‍රමචර්යාවේ වාසය කරනවා කියලා වැඳලා නැවත දිව්‍ය ලෝකයට ගියා. බලන්න මේ බුදුදහමේ තියෙන හරි පුදුමාකාර පින්කම්. ඒකයි මං කිව්වේ පින්කම සමහර විට පුංචි දෙයක් වෙන්න පුළුවන්. දැන් අර වේලාම සූත්‍රයේදී වේලාම කියන බමුණා දානයක් දුන්නා. කොහොමද දුන්නේ? අවුරුදු 7යි, මාස 7යි, දින 7ක් එක දිගට නොකඩවා. දාන දෙන්න ඉස්සෙල්ලා පැන් කෙන්ඩියක් අරගෙන පැන් වැඩුවා පොළවට. මෙම දානේ වළඳන්න සුදුසු ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා ලැබෙනවට දානේ මහත්ඵල වෙනවා නම් පැන් ටික මහ පොළවට පතිතේ වේවා කියලා කෙන්ඩිය අරගෙන හැලුවා බින්දුවක්වත් වැටුනේ නැහැ. දෙවනුව හිතුවා මම සිල්වත් නම් මම ගුණවත් නම් මෙම දාණය මහත්ඵල වේවා කියලා පැන් වැඩුව පොළවට වතුර ටික මෙහෙට වැටෙනවා. හැබැයි මහා ආනිසංශයක් ලබා ගන්න බැරි වුණා. ඒ නිසායි මම කියන්නේ ඔබ යම් කිසි පින්කමක් කරනකොට ඒ පින්කම මහ විශාල එකක් නොවුනට හිතේ පැහැදීම බොහොම වටිනවා. දැන් ඔය බලන්න මේ කතාවේ දිව්‍යාංගනාව 500ක් ලැබුණා. මොකෙන්ද ලැබුණේ? මේ එලකිරි ටිකකින්. දැන් ඕගොල්ලෝ දැකලා ඇති පහුගිය කාලේ ලංකාවේ පුරාම මහා නරක කේදවාචකයක්. මිනිස්සු මැරෙනවනේ දහස් සිය ගාණක් මැරුණා. සිය ගාණක් මැරුණා. අර ඉස්ලාම් ත්‍රස්තවාදී පුද්ගලෙක් නේද? ඔව්. එතකොට එයාගේ අරමුණ මොකක්ද උනේ? මිනිස්සු මරලා දෙවියෝ සතුටු කරලා මේ ඒ ඒ ක්‍රමයට අනුව දිව්‍යාංගනාව 72ක්. ඉතින් මේ මම මේ කියන්නේ මම මේ කතාව කියවනකොට මට තේරුණා මෙතන කීයක් හිටියද 500ක්. මේ එලකිරි ටිකකින්. අර මිනිස්සයත් ওই බුදුදහම හවුනා නම් ওই වැඩේ එලකිරි ටිකෙන් කරගන්නේ නැද්ද? බොරු වැඩක් නේ කරලා තියෙන්නේ. ඒ නිසායි බුදුදහමේ පින්කම් හරි පුදුමයි. ආශ්චර්යජනකයි. ඔබට උපතින්ම පින්කම් කරන්න බණ අහන්න අවස්ථාව ලැබුණා. ඕගොල්ලෝ අද මෙහෙම පින්කම් කරගත්තට ඕගොල්ලෝ දන්නවද මිනිස්සු වෙලා පින් කරගන්න බැරුව දුක් වෙන අය කොච්චර ඉන්නවද කියලා? අනේ පින්කමක් කරගන්න සල්ලි නැහැ. අනේ දානයක් දෙන්න විදිහක් නැහැ කියලා කී දහහක් දෙනෙක් පසුතැවෙනවද? දුක් වෙනවද? අපි බොහොම පහසුවෙන් බනහනවනේ. නමුත් මේ රටේම බන පදයක් තියා රේඩිය එකක්වත් ඇහෙන්නේ නැති පළාත් කොච්චර තියෙනවද? ඒ නිසායි අපිට සසර ලැබිච්ච මහා පිනක මහිමයක් මහා පිනක ප්‍රතිඵලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා කර්මය ගැන අපිට මීට වැඩිය කරුණු කාරණා සාකච්ඡා කරන්නට පුළුවන් ඒක හිතලා කල්පනා කරලා විමසලා අවසන් කරන්නට පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ඒ නිසා එකම එක දෙයයි කරන්නට ඕනේ ලැබිච්ච ජීවිතයේ නවීන කර්ම අලුත් කර්ම නිෂ්පාදනය නොකිරීමට තමන් වග බලා ගන්න ඕනේ. අතීත කර්මය මොකක්ද කියලා කියන්න අපි කිසි කෙනෙකුට කියන්න පුළුවන්කමක් නැත්තේ නේ සසර මොනවා වෙලාද කියලා. ඒ නිසා වර්තමාන කර්ම නිෂ්පාදනය නොකර පින්කම් වල හැසිර බණ දැනගෙන සසර ගමන සූපපත් කරගන්නට අද දවසේදී මේ පවත්වන්නට යෙදුණු ධර්මදේශනාමේ පින්කම මහෝපකාරී වේවා පාරමිතාවක් බවට පත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සසර වසන තුරු නිවන් දකින තුරු අසත්පුරුෂ අදම අඥානයන්ගේ ඇසුරක් නොලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තම පුරුෂයන්ගේ මැසුරක් ලැබේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම අනාගතයේ පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ මෛත්‍රී බෝධිය සඵල වේවා කියලා කවුරු සාදු කියන්නේ. අල්පේශාක්‍ය, මහේශාක්‍ය, ශාසනමාමක, සම්‍යක් දෘෂ්ටික, සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධානයි. ධෘතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දිවුරු ඇතුළු සමන් දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවරින් සැනසේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම රැස් කරන්ට දෙන සියලුම කුසල පුණ්‍යානිසංස ධර්මයන් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා විසින් ශාන්තයයි ප්‍රණීතයයි වර්ණනා කොට වැඩවදාළ නিত্য මංගල පරම සුන්දර අති උතුම් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් පිණසම මෙම බණ පද හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කරමු. සාදු සාදු සාදු. දෙවියන්ට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ජිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති සාදු සාදු සාදු කර්මය පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කැලණිය වේවැළදුව ශ්‍රී ඥාන විමලාරස්ත විද්‍යාසෝභිත ධර්මායතන වාසී මීගමුව අඟුරුකාර මුල්ල ශ්‍රී මේදංකර පිරිවෙනේ පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී පූජනීය දලුගම සමිත ඥාන සාමීන්ද්‍රයන්න් වහන්සේ